අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කාතේ අවසාන පදයේ දැක්වෙන විදිහට ඒකෝචරේ khagga විසාන කප්පෝ කියන පදයට තමයි ඊට කලින් තියෙන ගාථා පද තුන අර්ථය සපයන්නේ. මේ අවසාන පාදයේ තියෙන ඒකෝචරේ khagga විසාන කප්පෝ කියන පදයෙන් තමයි මේ සූත්‍රයට නම සැපෙන්නේ. මේ සූත්‍රයේ නම යොදලා තියෙන්නේ khagga විසාන සූත්‍රය කියලා. කඟ විසාන කියන එකේ සිංහල අර්ථයේ කඟ වේන හඟක් බඳු ලෝකයේ තියෙන අන්‍යති සත්තු අතර කඟ වේනට විතරයි තනියමක් තියෙන්නේ ඒ නිසා සර්වචන් වහන්සේ ඒකෝ චරේ කියන පදය කග්ග විසාන කියන පදයෙන් උපමා උපමේය වශයෙන් සලකනවා සංසන්දනය කරනවා යම් කිසි කෙනෙක් ඒකචාරී ජීවිතයක් ගත කරනවා නම් ඒ කෙනා කඟ වේන අඟක් වගේ ගත කරනවා කියන එකයි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන්නේ. එතකොට මේ සමාජශීලී වීම නැත්තම් සමාජශීලී එහෙම නැත්තම් ඝන සංගනිකාරාමතාවය කියලා මේකට පාලියෙන් කියනවා. මේකේ ආදීනව නැත්නම් ඒකේ තියෙන නපුර වෙන්නණ්ඩයි මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බැලුව බැලමට මේක මේ ජනප්‍රියතාවයට යන ජන විඥානයේ මනාපයටපත් වෙන කතාවක් නෙවෙයි. මොකද හැම දිනම කැමති ගණයා කෙරෙහි ලොල් වී කුලයා කෙරෙහි ලොල් වී ගත කරන්න. නමුත් මේ ගත කරන ජීවිතයේ ආධ්‍යාත්මයට ඇහෙන බාධාවක් නැත්නම් අනිත් පැත්තට වැඩ කරන්න. ඉතින් ඒක නිසා යම් කෙනෙක් ඒ ගණයා කෙරෙහි නොවැඳී කුලයා කෙරෙහි නොවේදී තනිව හැතිරෙනවා නම් ඒක තනි කඟ වේනගේ තනි අඟ වගේ මේ ලෝකේ තියෙන අංගති සත්තුන්ගෙන් බලවත්ම අඟ සහිත තියෙන්නේ කඟ වේනට ඉතින් සරුවචනාංශයේ මේක උපමා කරලා ගාථා පද 40ක් මේ කග්ග විසාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒකේ 39ක්ම ගාථා පද સમાપ્ત වෙන්නේ අවසාන පදයේ වශයෙන් සඳහන් වෙන්නේ ওই ඒකෝචරී කග්ග විසාන කප්පෝ කියන පදයෙන්. ඉතින් මම ගිය පාර ධර්ම දේශනාවේදී මතක් කරා අපි අද යෙදෙන්නේ 30 වෙනි ගාතාව කියලා ඒක මගේ ඉලක්කම් වල වැරදි ඉලක්ක වශයෙන් මම තමයි මට අද පේන්නේ අපි අදයි 29 වෙනි ගාතාව ඉදිරිපත් කරගන්නේ කග්ග විසාන සූත්‍රයේ ගාථා 40 අතුරේ. ඉතින් මේ ගාථාවල අර්ථය එහෙම නැත්නම් පසු කාලයේ මේ කග්ග විසාන සූත්‍රයට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේලා මේ ගාථාවල අනිකුත් සරුවචන් වහන්සේගේ සූත්‍රවල දකින්න බැරි ගතියක් මේ සූත්‍රය දක්වනවා මොකද සමාජශීලී වීමට ඇති සමාජශීලී වීමෙහි ඇති ආදීනව දක්වන නිසා මේ ગાථා කියන එකනට ආගමක් ආගමික සංවිධාන හදන්න මේ ગાතාවෙන් කිසිම ඉඩක් සපයන්නේ මේකේ තියෙන්නේ තනි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා පසු කාලීන බුද්ධ ආගම ඇති වුණාට පස්සේ මට හිතෙන විදිහට ඒ කාලේ ඇති වෙච්ච ආචාර්යයන් වහන්සේලා හිතුවා මේ ඒකචර ජීවිතයක් ඒකවාසී ඒකසෙය්‍යක ඒකභත්තක අද්විතීයක වශයෙන් සඳහන් කළ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ පරණි බුදුහාමුදුරුවෝ පෙන්නපු ගාථා පද පසු කාලීන අර්ථ කතා වලට එනකොට අපහසුවටපත් වෙලා තියෙනවා. ඒ මොකද මේ අනිකුත් ආගම් එක්ක බුද්ධහම ගැටෙන්න යනකොට බෞද්ධයන්ුත් සංවිධානය වෙලා පෙරමුණු බැඳෙන්න ඕන වෙලා තියෙනවා. අන්න එතකොට මේ තනි වෙන එක ආගමනාස්තියක් වශයෙන් සලකලා දීපු අර්ථකථන බහුල වෙනකොට මේ සූත්‍රය අසරණ වෙලා. ඒ අසරණ වෙච්ච බව මෙදන්න දෝ අටුවාචාර්ය වංශය සඳහන් කරලා තියෙනවා මේ ગાතා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ગાතා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා ශාසනය පිළිගන්නවා. තනිව ජීවත් වෙන පැත්තකටලා ඉනවා ජනයා කෙරේ යනවනම් යන්නේ මේ පින්න පාත්‍ය සඳහා පමණයි කියලා. ඉතින් ඒ වගේම කියනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ මේ Taman අවබෝධ කරන්නේ පරෝපදේශ රහිතව කාටවත් නිවන් දක්කන්ට උනන්දු කරන්නේත් නැහැ කියලා. නමුත් මේ වගේ ගාතාවල් දිහා බලනකොට පේනවා මේ පසේ පුත්‍රජාන් වහන්සේලා කියන මේ උදාන ගාතාවෙන් අපිට ගන්න ගොඩක් බණ තියෙනවා. බුදුහාමුදුරුවෝ වගේම බණ තියෙනවා. ඒවා ඒකයි බුදුහාමුදුරුවෝ නැවත අපට ශාසනික වශයෙන් ගෙනහැර දක්වන්නේ. ඒවා පසේ පුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාථා කියන එක බුද්ධ වචනේ පේන්න නෑ. ඒ අර්ථකථන දෙනකොට තමයි ඒ අලුත් අර්ථයක් දෙන්නේ. ඉතින් අපිව දෙකටම ඉඳ තියාගෙන බලමු මේ ගාථාවේ අර්ථ ගන්න කියලා. ඉස්සෙල්ලා අපි බැලුවොත් සම්ප්‍රදාන කූල අටකථාචාර්යින් වහන්සේ නමක් බුද්ධ බුද්ධ බුද්ධ ගෝදාචාර්යින් වහන්සේ නැත්නම් සාමාන්‍ය සම්මතාචාර්යින් වහන්සේලා මේකට දක්වන නිදාන කතාව සහ අර්ථය ගත්තොත් නිදාන කතාවට පෙන්වන්නේ බර්ණස්මෝස කාලෙක ඒ චක්කුලෝල කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මීට ගාතයි දෙකට ඉස්සලා තිබුණා පාදලෝල කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රජ්ජුරුවව පාදලෝල චක්කුලෝල කියන දෙකම වගේ තිබිලා තියෙනවා. චක්කුලෝල කියන එකේ අදහස් කරන්නේ ඇහැ පිනවීමට ලොල්. මේ ඒ කාලේ හැටියට විවිධ නාට්‍ය බලන්න ගොඩාක් කැමැති. පාදලෝල කියලා කියන්නේ ඕඩ දුරක් යන්න කැමැති. ඒ නාට්‍ය බලන අදහසින් ගණයා කෙරේ බැඳෙන්න, කුලයා කෙරේ බැඳෙන්න කකුල් දෙකට ස්පාසුවක් දෙන්නේ නැහැ. මේ කාලේ කියන්නේ පාදුක්ක කියලා. කකුලට දුක් දෙන උන්ට කියන්නේ පාදුක්ඛ කියලා. පාදුක කියන ගමත් එක්ක ඉතින් ওই විහිළුවට කියනවා. ඉස්පාසුවක් එන්නේව නැහැ හැම වෙලාවෙම ඇවිදිනවා. කිසිම වෙලාවක එක තැනක පරියන්කයක් ගහලා ඉන්න බෑ. කිසිම තැනක සක්මනක් කරගන්න වෙලාවක් නැහැ. පාදලෝලීත්වය වැඩි වෙච්චාම අර තපසක් හරියන්නේ නැහැ. මන භාවනාවක් හරියන්නේ ඒ නිසා එයා අදින්නම සෙනගටමයි අදින්නම රට රාජ්‍යවල බලන්ට තැන් තැන් බල බල ඇවිදින්නයි. ඉතින් මේ රාජ්‍ය රණ තිබුණ දුර්ලභකම තමයි මේ නාටකම් වල තියෙන ආශාව. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ රජුරෝ තමන්ගේ නූර්තන ශාලාවෙත් විවිධ නාටකම් පෙන්වන අතර ඒ නාටකම් බලන හැම තැනම යනවා. ඒ නිසා පටබැඳිනම වෙන්නේ චක්කුලෝල. ආසාව මේ රූප බලන තියෙන ආසාව. ඒ නිසා දවසක් මේ රජුරෝ යෝගේ නාටකම් බල බල යනකොට ඒ නාටකම් බලන්න ඇවිල්ලා හිටපු සාමාන්‍ය ගෙමි කාන්තාවක් එක්ක කාමේ ඇති වුණා. ඒතකොට රජුරවන්ට අන්තපුරේ ඇතිවෙන්න පුරංගනාවන් ඉන්නවා. නමුත් අර ගැමි කාන්තාව දැකලා අර ලෝල අදහස නිසා කාමයේ ඇති වෙලා ඒකෙන් රජුරවන්ට නොතරම් වෙන විදිහට ඒක කෙරෙහි බැඳුනට පස්සේ රජුරන්ට ඇති වෙලා තියෙන විශාල ලැජ්ජාවක් මට මෙච්චර අන්තපුරේ ඇතිදී පුරංගනාවන් ඉඳද්දී මේ ගැමි කාන්තාවකට ඇති වෙච්ච මේ රාගය ගැන කල්පනා වෙලා ඒකෙන් හිත කලකිරිලා අරණ්‍යගත වෙලා ඒකම නැවත නැවතත් සලකා බලලා ඒ අනුව පසේ බුදු රාජ්‍යයටපත් උනා කියන එක තමයි කතාවේ කියන්නේ. ඊට පස්සේ රජුරෝ Tamante ඇති වෙච්ච తত্ত্বය සියලු සැප සම්පත් ආඩියකන් තියේදී මේ ලෝල ජීවිත ගත කරනකොට කොයි කෙනත් එක පටලවේද කොයි තැනක අනා ගන්නවද කියලා කියන්න බෑ ඒ නිසා රජුරෝ මෙතෙක් Taman ගත කර ඒ ලෝල ජීවිතයේ ආදීනව දක්වමින් නපුර දක්වමින් දේශනා කරපු ගාතාවක් කියලයි මේකේ සඳහන් කරලා තියෙන්නේ ඔක්කිට චක් ඔක්කිට චක්කු නචපාද ලෝලෝ දැන් චක්කු ලෝල කියන අදහසේ තියෙන්නේ ඔළුව උස්සගෙන ස්පෝල කරකෝ කරකෝ වටපිට බල බල කියන අදහස තියෙන්නේ. ඉතින් අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා යෝගාවචරයක් නැත්නම් ඉන්ද්‍රම් පිනවින කටයුතු කරන කෙනෙක් යටහෙළු ඇස් සහිතව ගත කරන්නේ කියලා. ඉතින් ඒකෙම එක තැනක සඳහන් කරනවා මේ හකු ඇටේ පපු ඇටේ වදින්න තරම් ඔළුව පාත් කර ගන්නත් එපයි කියලා. එතකොට භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔන්නට වැඩි ඔළුව පාත් කරන්නත් හොඳ නැහැ. මොනත් වැඩි ඔලු උස්සන්නත් හොඳ නෑ. බඹයක් පමණ ඈත තැනක දක්නාසුලුව යට හෙළු net ඇතුව ගමන් කරනවා කියන කියන ඔක්කිට චක්කු. පහතට හෙළු ඇස් ඇතුව. ඒක අනිත් පැත්ත තමයි චක්කු ලෝල කියන එක. දකින දකින දේ බල බලා නතර වෙලා ඒක රස වින්දනය කරමින් ඒකේ සටහන් ආකාර නිමිති ගනිමින් ගත කරන එකට කියනවා චක්කුලෝල කියලා. ඒක කරන්න එපා. ඒක කෙරුවොත් Tamanට තරම් වෙන්නේ නැති දේවල් වලට පවා ඇලීම් බැඳීම් ඇති වෙනවා. එතකොට රජ කෙනෙකුට තරම් නොවන බොහොම ගැමි වැඩ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැච පාදලෝලෝ පාදලෝල කියලා කියන්නේ ගමනටමයි ට්‍රිප් පොසිටිව්. කොයි වෙලාවෙත් කොහරි යන්න බලාගෙන ඉන්නවා. එතකොටත් ඒ කෙනාට තැනක තිබ්බොත්නේ පැලයක් මුල් බහින්නේ. එහෙම නැතුව හැමදාම තැන් තැන් වල මාරු කරන්න ගියාම මොනම මුල බහින්නේත් නැහැ. ඉතින් ශාසනයේ සඳහන් කරලා තියෙන්නේ සුපතිට්ඨිත පාද සහිත සරුවච්චන් වහන්සේ ඒ සුපතිට්ඨිත පාද කියන්නේ කොතනක හරි පාය තිබ්බොත් lessන්නෙත් නෑ සරුවච්චන් වහන්සේගේ. ඒකට හේතුව උන්වහන්සේ සීලවන්ත නිසා. පෙර කරපු සිල් නිසා යටිපතුලේ ලේවකයක් නෑ බුදුහාමුදුරන්ගේ කකුල තිබ්බහම බදලා අල්ලනවා. ඒකට කියනවා සුපතිට්ඨිත පාද කියලා. ඒකට හේතුව උන්වහන්සේ සංසාරේ පින් කරපු නිසා. යම් කිසි කෙනෙකුට යම් තැනක ඉන්න බැරුව දඟලන්න වෙන්නේ තැන් තැන් වල ඇවිදින්න වෙන්නේ සීලය දුර්ලභ නිසා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් නිතර තැන් මාරු කරමින් ගුරුවරු මාරු කරමින් ස්ථාන මාරු කරමින් යනවනම් ඒ පුද්ගලයාගේ වැඩේම ඉන්න ඉන්න තැන් වල දොස් කිය කියා ඊගාව තැන්න ගිහිලා කියනවා අතන හිටියා මං එතන බොහොම දුර්ලභයි දුෂ්කරයි ඒ නිසා මම මෙතෙන්ට ආවයි කියලා. ඒ ඉන්න තැන ටික කාලයකදී එතෙන්ට බයි. ඊට පස්සේ තව තැනකට යනවා. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඇවිදින පුද්ගලයා අවසානයේ කිසිම කෙනෙකුගේ ආදර ගෞරවයට ලක් වෙන්නේ නැති දුස්සීල කෙනෙක් වාටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලයක පිහිටියා නම් ඒ කෙනා යන ඕනම තැනක සුපතිච්ඡිත භාවයක් ලබනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේ කියනකොට කියනවා සුපතිච්ඡිත පාද වගේ දරණ ගතියක් නැත්තම් සීලේ නැති කෙනා රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පහතම තැනට ගලාගෙන යනවා. පෙරලිලා පෙරලිලා හැපිලා හැපිලා යන්නේ පහතම තැනට. හොඳට සීලය ඇති කෙනා තියෙන තැනක් කාගෙන දරාගෙන ඉන්න එක සතු පහේ කාසියක් උඩ දැම්ම වගේ වැටිච්ච තැන එහෙම හිටිනවා. ආයෙ දුවන්නේ නැහැ. ඒක නිසා අපි භාවනා ජීවිතය හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ දඟලපු ජීවිතයක් ගත කරපු මිනිස්සු. විශේෂයෙන්ම ගිහියත් බැලුවොත් එහෙම නැත්නම් පැවිද්දු ගත්තත් අපි ඔක්කොම සෑහෙන දුරට ගිහි ජීවිතේ මැද වයසේ පණිනකම් වගේ ඉඳලා පැවිදි වෙච්ච ඇත්තෝ. ඉතින් එතකොට අර ගත කරපු ජීවිතේ නිසා අපට එක තැනක ඉන්න බෑ. එක තැනක ඉන්නකොට ඒකේ අඩුපාඩුකම් වෙන. ඉතින් තව තැනකට යන්න. එතෙන් ගියාට පස්සේ තව තැනකට යනවා. ඉතින් මේ අත්ෙන් අතට පයින් කුරුල්ලා තෙමිලා නැහිනවා වගේ කිසිම ධර්මයක් ඉක්මනට හම්බ වෙන්නේ නැහැ. කිසිම කමටහනක් පඩන්න හම්බ වෙන්නේ නැහැ. කිසිම දුතාංගයක් රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේට හේතුව පාදලෝලකම. බල්ලට හැතැම්ම නැහැ කියලා කතාවක් තියෙනවානේ. උහි ඇවිදි. ඇවිදින ඇවිදින ඇවිදින කිසිදාක හිටින්නේ නැහැ. ඉතින් ඒක විශේෂම සංඝයා වහන්සේලා පැත්ත ගත්තොත් එහෙම මේ ගුරු රෙක්කටත් ඒ ටික කාලයක් හිටියේ නැත්තම් එයාට ඉතින් ඒ ඒ කුල වංශේ පවතින්නේ ඒ ආචාර්ය પરම්පරාවේ තියෙන මේ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදාය රැකෙන්නේ හැම තැනම ඇවිදින්න ගියාම එක තැනකවත් අපේ ගුරුකුලයේ මෙහිමයි කියලා හිතින් නැතුව. ඒ නිසා සර්වචනාසික සඳහන් කරලා තියෙනවා පැවිදි වුණොත් එතන ඉන්නේ උපසම්පදා වුණොත් එතන ඉන්නේ එතකොට ඒක අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒක නොවි ඉන්න ගතියට පාදලෝලත්වය කියලා කියනවා. ඉතින් මේ පාදලෝලත්වය පෙන්නන ගමන් ඒකෝ චරය කියන පදයකොත් මේක සඳහන් වෙනවා. එක්ක හැසිරෙන්න කියන චරණය කියලා කියන්නේ ඇවිදිනවා කියන අදහසකුත් තියෙනවා. හැසිරෙනවා කියන අදහසකුත් තියෙනවා. නමුත් ඒක හැසිරෙනකොට ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව විවේකයේ පිණිස ගමනක් ගියාට ඒක සාසනේ වැරද්දක් නෑ. එයා යන්නේ දැනකට ත්‍රිුණටත් වැඩි විවේකී හොයාගෙන. අන්න ඒ ගතිය නෙවෙයි මෙතන මේ පාදවල කියලා කියන්නේ. ඒක නිසා මේ ඔක්කිත චක්කු කිව්වත් නැත්තම් චක්කුලෝල කියලා කිව්වත් පද දෙක විරුද්ධාර්ථ පද තියෙන්නේ. ඇස් වහගෙන සිටීම හෝ නිකට තල්ලේ බෙල්ල ගෑවෙනකන් පාත් කරගෙන සිටීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණික පාත් ගන්න ඕනේ. එතකොට ඔක්කිත චක්කුණංච පාද ලෝලෝ. මේකෙන් මේ චරණ ධර්ම වශයෙන් පෙන්නන එක ගොනු කරලා කියන ගුත්ඉන්ද්‍රියෝ කියලා. රක්ෂිත ඉඳුරන් ඇති ගෝපණය කරන ලද ඉඳුරන් ඇති ගතිය ගුත්ඉන්ද්‍රිය කියලා කියනවා. අගුත්ඉන්ද්‍රිය කියලා කියන්නේ කිසියම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. තනකට ගියාම ඉඳ කරන හැටි දන්නේ මොනවද තේරුමක් නැත්තේ හැම කෙනාගේම නරක අවධානයට ලක් වෙනවා පිරිසට අවුලක් ඇති කරනවා ඉඳුරන් ගෝපණය කරගන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කිනාට හැම තැනම නැගිටින්න වෙන්නේ සැකයක් ඇති. මම එතන ගිහිල්ලා පట్టල වෙලා හිටියද එහෙම නැත්නම් මම නිසා ඒ දේවල් මේ පද්ධතිය එවිසුණාද නැද්ද කියලා රැක ගන්න බෑ. ඉතින් ඒක තමයි සාමාන්‍ය ම්ලේච්ඡාගේ හැටි. ශිෂ්ටාචාරයක් නැති කෙනා ගියාට පස්සේ පරිසරයට හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් ගුත්තින්ද්‍රිය කියලා කියන්නේ සාමාන්‍ය රජ කෙනෙකුට තියෙන්න ඕන ලකුණක්. ඒ වගේම කියනවා භික්ෂුවකට තියෙන්න ඕන ලකුණක් කියලා. උදාහරණයක් වශයෙන් කියනවා සූසට බරණින් රජුරෝ සැලසුණාට පස්සේ රාජාංගනේ දුවන්න හොඳ නැහැ කියලා කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ රජ කෙනෙකුට. රජාඳු වැන්දට පස්සේ දුවවිදින්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ ඇතෙක් වගේ ඇතෙක් පිටට ඇඟලා විවේක වෙන්න ඕන. ඒක තමයි භික්ෂුවක් වුණාට පස්සේ මේ ශූරදරුවට පස්සේ දුවන්න පයින්ද ගියොත් ඒ කෙරෙහි ආදර්ශය ගන්න කෙනා හිතනවා මේ මොකද වෙලා තියෙන්නේ. ඒ වගේ මනමාලියක් නටන්න ගත්තොත් සින්දු කිය කියලා. දැන් නම් ඒක තමයි සිද්ධ වෙන්නේ. නමුත් එහෙම එකක් එහෙම ගන්නෑ වනමාලි කියලා කියන්නේ හැන්දට පස්සේ කුලකාන්තාවගේ ලකුණු පෙන්වන්නේ. ආබන්ලා සල්ස රජුරු මනමාලි භික්ෂුව ගුත්තින්ද්‍රිය ගතියක් තියෙනවා. ඒ ගුත්තින්ද්‍රිය සමාජශීලී වශයෙන් මිනිස්සෙන්ට ආදර්ශයක් ඇති කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් අර ගත්ත භාවනාව පරියංකයෙන් ගත්ත සමාධිය සක්මනට ගෙනියනද සක්මණෙන් ගත්ත සමාධිය පරියංකයට ගෙනියනදත් මේ ගුත්තින්ත්‍රී ගතිය තියෙනවා. එහෙම නැත්නම් හැමදාම උපයනවා. නමුත් ඒ ගාව ඉරියවට යනකොට වැරෙනවා. ඊගා විදියට කඩා හැදෙනවා. ඊගා හරියට රිලේ රේස් එක දූගෙන ගිහිල්ලා බැටන් එක මාරු කරන තැන ඩිකැල මාරු කරන තැන විමහලා ගන්නවා. ඉතින් බිම හැලුවට පස්සේ අර දූගෙන ගිය කෙනාගේ ලීඩ් එක නැති වෙනවා. ඉතින් ඒක මාරු කරන වෙලාවේදී දුවන වෙලාවේදී වගේම ඒ දමනය කරලාද ගෝපණය කරලාද රක්ෂිත කරලාද ඉඳුරන් සහිතව ඉන්නවනම් පැට්න එක අනිත් එකනට දෙන්නාට පස්සේ ඒ ගත්ත ලීඩ් එක ගෙනියන්න පුළුවන්. ඒ නිසා භාවනා ජීවිතයේදී කෙටි කාලික හෝ වේවා නැත්නම් භික්ෂුවක් වශයෙන් දීර්ඝ කාලින හෝ වේවා ඒ කෙනාගේ ඉඳුරන්ගේ දමනය කිරීම මත තමයි ඒ කෙනාගේ භාවනාවේ දියුණුව දකින්න හම්බෙන්නේ. සාමාන්‍ය හුඟව දෙනෙක් හිතනවා මේ භාවනාව මේ විපස්සනා ඥාන ටිකක් ලබා ගැනීම ධ්‍යාන ලබා ගැනීම තමයි මනින්න පුළුවන් කියලා. ඇත්ත ඉතින් එහෙම තමයි ඇතුලේ චෛසික ධර්ම වලත් ගුණයක් අවශ්‍යයි. නමුත් ඒක වෙච්ච ගමන් හෝ වෙන්න සුදුසුකමක් වශයෙන් බාහිර ඉන්ද්‍රයන්ගේ tempat ගතියක් අවශ්‍යයි. එහෙම නැත්නම් බාහිර ඉන්ද්‍රයන්ගේ නොදැමුණු ගතිය ඇතුව කෝපනේ රක්ෂණය කරන්න ලති නැති ඉන්ද්‍රයන් චෛතව තිබ්බොත් ඇයිදල් කුඩකට වතුර පුරවන්න ගියා වගේ කොච්චර භාවනා කරත් yaadෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන තමන්ගේ භාවනාව ආරක්ෂා කරන්න යනකොට ඉදිරියදා ජීවිතයේ හැසිරීම හරහා නැත්නම් සාමාන්‍ය දෛනික කටයුතු කරනකොට කොච්චරක් නිස්සද්ද වැඩක් කරනවද? කොච්චරක් නැවතිල්ල වැඩ කරනවද? කොච්චරක් සතියෙන් වැඩ කරනවද කියන එක තමන්ටම හැරිලා බලනකොට අතීතයත් එක්ක පේන්න තියෙනවා නම් මං එන්නේ එන්නේ එන්නේ නිස්සද්දව සතියෙන් නැවතිල්ලේ වැඩ කරන ගතියක් එනවයි කියලා ඒක තමයි සතියට කරන අනුග්‍රහය. එහෙම නැතුව එන්නෙන් කලබලකාරී ගතියකට යන පටන් අරගත්තොත් ඒ සතිය වාංගු කළම අල්ලලා දෙනවා. මොකද සතිය පැවැත්මක් හිටින්නේ. ඒක නිසා එන්නෙන් මේ රජ ඇඳුම් ඇඳපු රජෙක් වගේ ආභරණලා සලසන මනමාලියක් වගේ භික්ෂුවකගේ ගෝපිත ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. ඉතින් ඒක මේ මේ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම හොඳට පේනවා. ඒ සමහරු ඒකට හරිම උනන්දුයි. හරියට උනන්දුයි ඇති කරගත්ත සමාධිය දිගට පාත්තගෙන යන්න. නමුත් අර එක පාට ගිහිගේ ඉඳලා භාවනාට වගේ ආවට පස්සේ ඒක එක පාට උනට වැඩි කරන්න කිව්ව සමහරකට දරන්න බෑ. රෑ යනවා, දවල් යනවා, දන්නේ ඉන්න බෑ භාවනා මධ්‍යස්ථානවල. මේ මදි ඇඟ ඇඟ දඟලන ගතිය වැඩි මේ කටයුතු කරගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා මේ මේ මේ මේ කතාවට සම්බන්ධ වෙච්ච මේ චක්කුලෝල රජ්ජුරුවෝ පසේබුදු වෙලයි මේ කතා කරන්නේ. පසේබුදු වුණාට පස්සේ කියනවා මේ ගෝපිත ඉන්ද්‍රිය බව මට උදව් වුණා උදව් වුණ නිසා මම පසේබුදු වුණා. දැන් ඒ தත්තේට ආපු නැති අයටයි මම මේ බණ කියන්නේ. නැති අයටයි මේ ආදර්ශය දෙන්නේ. කරුණා කරලා මේ සීලය පිළිබඳව ඉඳුරන් ගෝපණය රක්ෂිත කර ගැනීම පිළිබඳව සලකා බලන්න. හැබැයි ඒක දණ්ඩනයක් හෝ අනපනතක් නෙවෙයි. ඒවට කියන්නේ අනක් නැති පනක් කියලා. පනවිල්ල පනවනවා හැබැයි අන කරන්න එපා කාටවත්. මොකද ඒ තව කෙනෙකුට ඒක විනිශ්චය කරන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම වුණොත් නම් මේ ප්‍රතිඵල තියෙනවා කියලා. නමුත් කෙරුවේ නැත්නම් අපිට ගහනවා, කෙරුවේ නැත්නම් අපිට කසපාර දෙනවා, දඬු ඉරේ දඬුවම් දානවා කියලා රජ කෙනෙක් මේ කතා කරන්නේ. පශේපුත්‍ර ජානවාංශිරමක් කතා කරනවා. ගෝපිත ඉන්ද්‍රියන් නැති ඇත්තෝ මේ එලෝ මෙලෝ දෙක සැප විඳිනවා. එහෙම නැතිවත් සැපක් විඳිනවා මෙලෝ වශයෙන් අන්තිමට අවසානයේ විශාල කනගාටුවකටපත් වෙන්න වෙන නිසා පසේ පුදුනාට පස්සේ කරන උදාන ගාතාවක් වශයෙන් කිව්වට මේ ගාතාව වලින් අපිට ගණ්ඩ ආදර්ශ තියෙනවා. ඒකෙදී බුදුරජාන් වහන්සේගේ අපේ ශාසනයේ සීලයත් අනිකුත් ඔය සුද්ධ ලියවිල්ලේ තියෙන සීලයත් අනුව බලනකොට සුද්ධ ලියවිල්ලේ පුදුමාකාර අපාය බයක් ඇති කරනවා. සුද්ධ ලීවිලේ සඳහන් කරන එක සිල්පදයක් කරනොත් සදා කාලික පායට යන්නේ. ආයෙ ගොඩේ යමනක් නැහැ. සර්වඥාන්සේ කවදාකවත් එහෙම කියන්නේ. සර්වඥාන්සේ සඳහන් කරන්නේ සිල්පද කරනොත් මේ මේ දේවල් වෙන්න පුළුවන්. ඒ වෙනුවට සිල්පද රැක්කොත් මේ මේ ආනිසංස ලැබෙනවා. දෙකම ඔබ යතේ තියෙනවා. මම පෙන්ලා දෙන එක විතරයි කරන්නේ. ඒක සම්මාහාර තැන්වල දුවට විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලනකොට පරණ සිපුණු අකුසල කර්ම මේ ජීවිතේදීම අහෝසි කරන්න පුළුවන් උපක්‍රම පෙන්නලා දීලා තියෙන සර්වඥාණන්. කර්මය ගෙවන්න පුළුවන්. නැත්නම් කර්මය ඇවිල්ලා අපිට නපුරක් කරන්න ඉස්සර වෙලා අපි ඇති කරගත්ත ඉදurang দমনය සහ සමාධි ප්‍රඥා නිසා ඒ අකුසලය එහෙම නැත්නම් කර්ම දෝෂේ අහෝසි කරන්න පුළුවන් ගතියක් පෙළතන. ඒක කාටවත් හිතා ගන්න බෑ. මේ කර්මය සහ කර්මඵලය පිළිබඳ යන්තම් තොලකට ගහගත්ත කෙනා හිතනවා මේව ඔක්කොටම එකට එකට එකට එකට එහෙම ප්‍රතිඵල දෙනවායි කියලා. නමුත් සරුවචනanse පෙන්නනවා ඒ මේ අසිබන්ද පුත්ත සූත්‍රයේදී විශාල අකුසල කර්ම කළ සමහර දිවි ලෝක යනවා කියලා. විශාල පින්කම් කළ සමහර අපාය යනවා. ඉතින් කිව්වට පස්සේ අපි දන්න නීතිය වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ පෙන්ලා දෙනවා කොච්චර අකුසල කර්ම කරත් ඒ මනුස්සයා දිවි ලෝකේ යන්න හේතුව මොකද්ද මේ විපස්සනාව දන්නේ. යෝනිසමනස්කාරයේ තියෙන. සම්මා දිට්ඨිය තියෙනවා. එයාගේ අකුසල කර්මේ තේරුම් ගන්න ඊට පස්සේ ඒක යටපත් කරන්න පුළුවන් තරම් බරපතල කුසල් සිද්ධ කරනවා. අධි කුසල් සිද්ධ කරනවා අධි සීල සම්පatti අධි චිත්ත සම්පatti අධි ප්‍රඥා සම්පatti කරලා දැනගන්න මම මෙච්චර අකුසල් කරලා තියෙනවා ඒ නිසා මට දැන් ඒක ඉක්මවන්න පුළුවන් විදිහට ගරු කුසල් අධි කුසල් સિદ્ધ කරලා යාර කුසලයට යටපත් කරලා අකුසලයට යටපත් කරලා මරණ මොහොතදී එහෙම නැත්නම් එක්ක නිවන් දඟ නැත්නම් දිවි ලෝක යනවා. ඒ නිසා අකුසල කර්ම කරලා දිවි ලෝක යන ඇත්තොත් ඉන්නවා. කුසල කර්ම කරලා අපාය යන ඇත්තොත් ඉන්නවා. ඒකේ හේතුව මේ මේ කුත්ත්‍ින්ද්‍රිය සහිතව තමන් කරපු දේ තමන් පිළි අරගෙන වසංගණ්ඩ යන්නේ නැතුව ඒ වෙනුවට කළ යුතු කොටස සරුවචනanse පෙන්වනවා. සායික වැරද්දක් කළොත් සදාකාලික අපාය නෙවෙයි. ඒක සාධාරණ නීතියක් සරුවචනanseගේ ක්‍රමේ නෑ. ඒක කාටවත් පණවන්නෙත් නෑ. ඉතින් ප්‍රඥාවන්තයා සීලය පණව ගන්න. ඒක නිසා සරුවචනanse සඳහන් කරලා තියෙනවා පඤ්ඤාවන්තස සීලං සීලවන්තස පඤ්ඤා. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. ප්‍රඥාණිති කියලා කවදාකවත් සීලේ නෑ. සීලේ නැති වෙන කවදාකවත් ප්‍රඥා නෑ. ඒ නිසායි පරලෝකෝල කියලා තිබුණේ විද්‍යා දදාති විනය. යම් කිසි කෙනෙකුට මේක වැටහෙනවා නම් ඇත්ත ඇති හැටි එසනිකම්ම දැපනේ දැපනේ වැටෙනවා. එහෙම නැත්නම් විනයක් ඇති කරනවා. නමුත් අපි දන්න මේ අද කාලේ තියෙන විද්‍යාව ගත්තොත් නම් අම්පූර්ණ අනිත් පැත්ත. අද මේ විද්‍යාඥයෝ විතර අපරාධ කරන જાතියක් මුළු ලෝකෙම නෑ 99%ක්ම විද්‍යාඥයෝ අද මනුස්ස සනුහරේම නැති කරන්න ආයුධ නිෂ්පාදනයට තමයි යෝය කලිසම් කෝට් ඇඳගෙන සූට් ඇඳගෙන ගිහිල්ලා ලැබ් වලට වෙලා වැඩ කරන්නේ. 90ට වැඩි. අද ඉන්න විද්‍යාඥයෝ පාවිච්චි කරලා තියෙන්නේ මානවය නැති කරන්න. මහ පොළොව එක සැරේ බෝම්බකින් පුපුරලා හරින්න. න්‍යෂ්ටික බෝම්බ හදාන්න. ඉතින් උන්ට හම්බෙච්ච විද්‍යාවෙන් කිසිම විනයක් හම්බෙලා නැහැ. නමුත් ඒක නෙවෙයි මෙතන සරුවචන්තේ සඳහන් කරන්නේ ඇති හැටිය දැකීමේ විද්‍යාව. නවීන විද්‍යාව නෙවෙයි. අවිද්‍යාව නැති කිරීමෙන් ඇති විද්‍යාව වෙනකොට එමාශා කොහොමදත් තැම්පත් වෙනවා. තැම්පත් වෙනවටත් වඩා එයාට ඒක ඇහුවේ නැතත් කාටද කියන්න හිතෙනවා. ඒකයි මේ රජුරොන්ට වෙලා තියෙන්නේ. Taman පාදලෝලත්වේ සහ චක්කුලෝලත්වේ නිසා තන්තන විදුරු නාට්‍ය බල බල ඉන්නකොට අසංගර ඇජින්න ගෙමිකාන්තාවක් දැකලා රාගය ඇති වෙනවා. ඊට පස්සේ රජුරු අධි කුසලයක් කරනවා ගිහි ගිය අතහරිනවා. විපස්සනා කළා පස්සේ බුදු වෙනවා. පස්සේ බුදුලා කියනවා දරුවනේ ඉඳුරන් দমনය කරගනිලා. කරගත්තේ නැත්නම් මෙච්චර පිංති වුණ මම අන්නර වගේ කාන්තාවක් එක්ක පැටලෙන්න තරමට මගේ හිත පිරිහුණා. ඒ නිසා ඉදurang দমনය කළොත් ඒ පශ්චාත්තාපයට එන්නේ නැහැ කියලා තමන් විසින් ඊට ඉක්මවල යන්න පුළුවන් තැනකටපත් වෙලා ඒක ගැන හැඟීමක් නැතිච්ච අතපොච්චගත්තේ නැති අයට බණපදයක් දේශනා. ඒවට කියන්නේ උදාන ගාථා කියලා. මේ ඇතුළෙන්ම පැන නගින වේගය නතර කරන්න බැරි නිසා කුත්තද්්වාරෝ නච පාදලෝලෝ ඔක්කිත චක්කු කුත්තද්්වාරෝ මේ තමන්ගේ ඇහ කන දිවනාශය කියන මේ ඉන්ද්‍රයන් නැත්නම් මේ ద్వාර ධර්ම ගුත්ත කියලා කියන්නේ අරස කරගන්න. රක්ඛිත මානසෝ මනස රැකගන්න. ඉතින් මේ පද ටික ගත්තොත් අද මේ වගේ අපි පිරිසක් එකතු වෙලා මෙහෙම බණ කියනවා මිස හන්දියක රේඩියෝ එක කොහොම කිව්වොත් එහෙම කවුද අහන්නේ? කවුද ලෑස්ති මේ වගේ බණක් අහන්නේ? ඔක්කොමලා කැමති වෙන්නේ නිකන් සුරංගන කතාවල් කියනවට තමයි. ඒ වෙනත්නම් ඉල්ලුම සැපයුම්ට හරියන බණ වලට තියෙන. ඉතින් නිසා මෙතෙන්ට එන කට්ටිය මේ වෙනකොටත් ඉන්ද්‍රිය ධර්මණී කුත්තද්්වාර කීමේ යම් ප්‍රමාණයක හැසිරෙච්ච පිරිස වෙච්ච නිසා. එහෙම නැත්නම් මේ ඇස් දෙක අරසා කෙරුවොත් තමයි රැකගන්න තියෙන සමාධියට පහසු වෙන බව මූලධර්ම වශයෙන් හරි පිළිගන්න නිසා හැම තැනම ඇවිදයිතු මේ වැඩේ කරන්න බෑ. ඒක දැනක තැම්පත් වෙන්න ඕන කියන එක දන්න නිසා ඒ අත්තන්න මේක අත්තලක් වෙනවා මේකට කියනවා උත්ප්‍රේරණය කරනවා කියලා. කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ කරගෙන යන වැඩේ තව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. නමුත් මේ වෙනකොටවත් සීලයක් අරගෙන නැති මේ වෙනකොටවත් සමටහනක් වඩලා නැති මේ වෙනකොටවත් සමාධියක් අදගෙන නැති කෙනෙකුට මේක බයක් විතරයි ඇති කරන්නේ. අපි මේ ගත කරන ජීවිතේ හැම චිත්තක්ෂණයකම අකුසල් ඇති කරනවා නේද? කොහොමද අපි ඉතින් මරණ මොහොතදී බේරගන්නේ කියලා පපු වතුර අත ගාගන්න. ඒගොල්ලෝ හිතනවා මරණ චිත්තක්ෂණය බේර ගන්න වෙනම ජප මන්ත්‍රයක් ඇති. අනේ කොහොම හරි ඒක ලබා ගත්තොත් හරි කියලා. ඒක නිසා මේ රජ්ජුරෝ කියන මේ බණ දැන් පජ්ජුරෝ කියන අමාරුයි දැන් පසේ බුදු රජ්ජුරෝනේ. පසේ බුදුරජාන් වහන්සේ කියන මේ බණ ටික මේ වෙනකොට හරි ඉදිරියට ගිය කෙනාට උදව් වෙනවා. හැබැයි ඒ දැන් මේ බනහන ඔක්කොගා මේ අඩුව අඩුවක් තියෙනවා. ඇහැ එක තැනක තියාන්න බෑ. බෝල කරකව කරකව බලනවා. එක තැනකටලා ඉන්න බෑ ඇවිදින්න හිටියෝ. අර යන්න ඕනේ මෙහි යන්න ඕනේ. ඉතින් සල්ලි තියෙන මිනිහා අද තියෙන්නේ යටිතල පහසුකම් වැඩි වෙන්න ඕන හයිවේස් තියෙන්න ඕනේ වාහන තියෙන්න ඕනේ. මේක තමයි අද දියුණුව. වේග ගමනක ඉන්නේ. ඉතින් දැන් බලනවා සද්ද වේගයට වැඩියෙන් යන්න පුළුවන්. ඒව හදාන සුපර්සොනික්. ඉතින් හදාන මේ වේගය යනකොට පරිසරයයි කම්පන වේගයි ඇති වෙන ඒ කම්පන නිසා කවදාක සමාජයකට හිතක් තැම්පත් වෙන ගතියකට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා එන්නේ එන්නේ එන්නේ දියුණු වෙනකොට පොහසත් වෙනකොට ඔය ඔක්කිට චක්ක වෙනුවට දුරේක්ෂ දාගෙන අන්වීක්ෂ දාගෙන තියෙන දේවල් විසිතුරු කර කර බලන්න. ඒකෙම පාදවල වලත් එමෙන්න යන්ත්‍රෝපකරණ ලෝලත්වය ඇති කරගෙන ගමන් වලට යනවා. ඉතින් ඒකල හිතන එක දියුණුවක් කියලා. ඒකට තමයි අපි මේ දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. ඉතින් ඒ සමාජයේ පවතින මේ පොදු නියමයක් නැත්නම් පොදු පිළිගැනීමත් පුද්ගලයෙක් Tamange සමාධිය ඇති කරගන්න හදන දෙකත් එක්කෙනෙක් තේරුම් ගත්තට ඒ කෙනාට සමාජයක් හදන්න යන්න බෑ. Tamante ඒක යොදා ගන්න පුළුවන්. ඒ Tamante යොදා ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම සමාජයේ මේ මිනිස්සුව කොන් කරනවා වෛර කරනවා. ඒක පිළිබඳව සැක හිතන්න එපා. මොකද මේ සමාජයට ඕන කරලා තියෙන්නේ මටත් හොරි නම් ඔක්කොටම හොරි තියෙනවා. එච්චර සමාජයට වෙලා තියෙන්නේ ඒගොල්ලන් තියෙන ලෙඩේ ඔක්කොටම තියෙනවා නම් කිසි ගාණක් නැහැ. එකෙක් විතරක් මේ නච චක්කුලෝලෝ ගෝපිත ඉන්ද්‍රිය පාදලෝල නැති ගතියකට ගිය ගමන් සමාජයේ කොම් වෙනවා. ඉතින් අර භාවනා යෝගාවචරයට මේ දෙක ගලපන්න සිද්ධ වෙනකොට තමයි මෙවුවා මේ පසේපුත්‍රජාන් වහන්සේ කතාවල් කියලා ගැත්තකට දාගෙන අපිට අපිට වෙන්නේ මේ ටික විතරයි කියලා තෝරන්න ගියොත් මම හිතනවා රසහරිය භාවනාවේ තියෙන ධර්මයේ තියෙන අපිට නැති වෙනවා. ඒක නිසා ඒ ගෝපිත ඉන්ද්‍රිය සහ මනස ආරසා කර ගැනීම රක්කිත මානස ගැන කතා කරන්න කියන්නේ දාන සීලයක් අසමාදන් වෙච්ච නැති දානයක්වත් දෙන්නේ නැති සමාධියක් නැති කෙනාට නෙවෙයි යම් ප්‍රමාණයකට සමාධියක් අත්දකලා ආය දවසක සමාධිය නැතුව ගිය කෙනාට අර තිබිච්ච එක සම්පූර්ණයෙන්ම නැතුව ගිය කෙනාට බලාපොරොත්තු කඩ කරගන්න එපා. ඒ නැති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු තමයි ඔබ වටපිට බල බල ඉන්න එක. ඇස් බෝල කරකෝ කරකෝ වටපිට බලන එක. ඒ නිසා අනිත් දවසේ සමාධිය ඇති කරගත්ත එක රකින්න නම් ඔක්කිට චක්කු පරික්ෂා කරලා බලන්න. සක්මන් කරනකොට පුළුවන් තරම් ඒ සක්මනේ හිත යොදාගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඇති කරගත්ත සමාධිය කැඩෙනවා අඩුයි. නමුත් රූප බල බල ඇවිදින පටන් අරගත්තොත් ඇවිදින බව අමතක වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ වගේම ගෝපිත මනසක් ඉන්ද්‍රිය නැත්තම් අර ඉස්සරහට පහළ වෙන්න තියෙන තාම පහළ වෙච්චි නැති අකුසල් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ਸਰවත්‍යං සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma tattva සංවරාය ආපජ්ජති. රක්ඛති සච්චක්කුන්ද්‍රය. ඇහැට අරමුණක් පැටුනට පස්සේ ඒ අරමුණ නිමිටි කරන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්න එපා. ගත්ත ගමන් අර රජ්ජුරුව නාට්‍යකම් බලන්න ගිහිල්ලා ගැමි කාන්තාවක් දිහා බලපු බැල්මෙන්ම ඒ කාන්තාවගේ අංගපසංග විස්තර කරන්න ගිය ගමන් රාගේ පැතිරෙන්නේ අය සීමා මරියාදවල් ඇතුළු වෙන්නේ. ඒකට එයා දන්නවනම් මම මේතන ගියේ මේ අම්මන්ඩි බලන්න නෙවෙයි. අහම්බෙන් දැක්කා දැක්කට පස්සේ ඒක ඇදිලා හිත ගියා ගියාට පස්සේ යාගේ අංගපසංග අඬනකොට hina වෙනකොට යනකොට එනකොට කනකට බොනකොට බලනවා කියන්නේ ඒ නිමිති කරනවා අංග ප්‍රත්‍යංග බලනවා ව්‍යංජන අනු ව්‍යංජන බලනවා එතකොට නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා එක සැරයක් හරි රජ කෙනෙකුට මේක මට ගැලපෙන්නේ නැහැ මම දැන් මොකද්ද කරන්න ඕන කියලා ආදර්ශයක් ඕනේ නම් කමඨාන සුද්ධ කරන්න ඕන නම් කියලා තියෙන්නේ ඒ ස්ත්‍රියවන් දකින්න එක හෝ ඒ දකින්නකොටම හිත පැහැර ගන්නවා කියන එක කාටවත් වළක්වන්න බෑ. නමුත් ඒක දිගේ කතන්දර ගොතන දෙන්න එපා. ඒක දිගේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. නිමිති ගන්න එපා. ඒ වෙනුවට අරසාව සඳහා ගත යුතු හිත තැබිය යුතු මූල කර්මස්ථානයක් කෙනෙකුට තියෙන්න ඕනේ. මේකට යනවා නම් ඒ වෙනුවට ගෙනලා අරසාවට තියන තැනක් තියෙන්න ඕනේ. ඉතින් කලින් භාවනා කළා නැති කරපු කෙනෙක් නෙවෙයි නම් එයා දන්නේත් නැත්නම් මේ ඇහැ ගිහිල්ලා අනවශ්‍ය රූපයකට බැඳිලා මේ කෙලෙස් වගුරෝනොයි කියලා ඒ කෙනාට අහුවරණක් නැහැ අසරණයි අනාථයි. නමුත් සක්පනේදී හෝ පරියන්කේදී හෝ වයිදින්දා වැඩකදී හෝ වේවා. ඒ වගේ විෂම දර්ශනයක් දැකලා තමන්ට තේරුනොත් දැන් මේ කරගෙන යන වැඩේ මට නීරසයි. මේ දැකපු දර්ශනේ හරි ප්‍රියයි. ඒ නිසායි දර්ශනයට පැනපු ගමන් ව්‍යංජන අනුව්‍යංජන බලනවා. ඒ ව්‍යංජන අනුව්‍යංජන බලන්න බලන්න නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා. ඒ නිසා මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නා ප්‍රයත්නය කියලා කියන්නේ ඒ බව දැනගෙන අරමුණට හිත ගන්න. Taman භාවනා කරන අරමුණට. ඉතින් එතකොට කාට හරි තේරුණොත් දවසක වාර්තා කරන්න පුළුවන් තරමට මගේ හිත පිට ගිහිල්ලා තියෙද්දි මට වැටහිලා මට නැවතත් මගේ අරමුණට ගන්න පුළුවන් උනායි කියලා. රූපයකට ගිහිල්ලා මත් වෙලා ඉන්න වෙලාවක මට තේරෙනවා මේක නෙවෙයි භාවනාවට ආවේ. එහෙම දැනෙලා මගේ හිත ආපහු අරමුණට ගන්න පුළුවන්. ඒ නිසා මගේ හිත සද්දයකට ගියා. සද්දේ අහා ඉන්නකොට මට තේරෙනවා මගේ හිත පිට ගියයි කියලා. තේරෙනකොටම හිත නැවත තමන්ගේ අරමුණට එනවයි කියලා කියන්නේ මෙන්න මේ ගුත්තද්්වාර කියන தত্ত্বය. එහෙම නැත්නම් තමන්ට ඇතුළෙන්ම බයලජ්‍ය දෙක පහළ වුණා කියන කියන තියන්න ලක්ෂණයක්. ඉතින් මම කමටහන් සුද්ධ කරනකොට හොඳට අහගෙන ඉන්නවා කාටද එහෙම වාර්තාගත කරන්න පුළුවන් කියලා. මුගදිනෙක් කියන්නේ මම භාවනා කරනකොට රූපයක් දැක්ක මගේ හිත කැඩලා ගියා. මම භාවනා කරන සද්දයක් කරන මගේ හිත කැඩලා ගියා. වේදනාවක් ආවා සද්දයක් ආවා කියලා එන දේට විරුද්ධව චෝදනා නගන මිස එහෙම ගිය හිත මට නැවත ගන්න පුළුවන්කමක් තිබුණා කියලා ආඩම්බරෙන් ප්‍රකාශ කරන අය පිට පිට යන එක ගියා. නමුත් ගියදී ගිහිල්ලා හේ කෙලස් වැපුර වගුරා ඉන්නකොටම දැනගෙන නැවත තමන්ගේ මූල කර්මත්තාන්න ගන්න පුළුවන් බව වාර්තාගත කරන්න පුළුවන් නම් කාට හරි ඉතින් භාවනා 50කට වැඩි ඉවරයි. උඟ දෙනෙක් මේක සිද්ධ වෙනවා. නමුත් උඟ දෙනෙක් පිට යනවා කියලා චෝදනා කරන්න කතා කරනවා මිස පිට ගියේ හිත ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව නිමිති ගන්න නැතුව අංග ප්‍රත්‍යංග කතා කරන්නේ නැතුව නැවත අරමුණට හිත ගන්න පුළුවන්කම තියෙනවා නම් එයාට තනියම භාවනා කරන්න තරම් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් අපි භාවනා කරගෙන ඉන්නකොට ඊයේ පල්ලෙයා කමටහන් සුද්ධ කරන තිබුණා මට මෙන්න මෙහෙම දර්ශනයක් ආවා. මට මෙන්න මෙහෙම දැනුණා. ඇයි කියලා. ඒ කියන්නේ අර දැකපු දර්ශනේ අල්ලගෙන නිමිටි අරගෙන ව්‍යංජන අරගෙන අනුව්‍යංජන අරගෙන ඒක දිගේ කතාව යනවා. ඒ වුණාට කල යුත්තේ Tamange මූල කර්මත්තන්ට ගැනීම නෙවෙයි නේද? ගැනීම නේද කියන එක මතක නැහැ. මේ මිසෝට අර දැකපු දේ මේ හීන පලාපල ගන්නත් ගන්න. නිමිතිත් බලනවා. මෙන්න මේ දේදි පිට ඉඳ පට්ටක් උදව් කරන්න පුළුවන් වුණාට Taman තුළම Tamanගේ ඒ ගුත්තද්්වාරකම ඇති වුණායි කියලා කියන්නේ හිත පිට ගියාට පස්සේ දැනගෙන පශ්චාත්තාප වෙනවා විනුවට නැවත ආරක්ෂක භූමියට Tamanගේ මූල කර්මස්ථානට හිත ගන්න බව වාර්තා කරන්න පුළුවන්කම හිත ගත්ත බව වාර්තා කරන්න පුළුවන් හිත නැවත ආපු බව වාර්තා කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තේනවා කොච්චර හිත පිට ගියත් එහි නිමිති ගැනීම ව්‍යංජන ගැනීම අනුව්‍යංජන ගැනීම අංග ප්‍රත්‍යංග ගැනීම વિશે තමන් ලොල් නොවුනොත් නැවත මූල කර්මස්ථාන ගැනීම හැකියාවක් තියෙනවා ඒක අපේ පාඩම් පන්සල උගන්වන එකක් නෙවෙයි භාවනා කරන කෙනා පමණක් පුරුදු කරලා කරලා කරලා බොහෝ කල් භාවනා කිරීමේදී අනතුරට වැටෙනවා වැටලා අනතුරේ නැගිටීමේ හැකියාව Taman තුල නිසගයෙන්ම ස්වභාවයෙන්ම පහළලා තියෙන බව දැනගත්තොත් ඒ යෝගාවචරයට ආය කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. එයාට කියන්න පුළුවන් ඕකම තමයි කරන්න තියෙන්නේ. හිත පිටිකය කියලා කනගාටු වෙන්න එපා. ඒකේ නිමිති බලන්නත් යන්න එපා. ඒ ගැන කනගාටු වෙන්නත් එපා. කතන්දර ගොතන්න යන්නත් එපා. වාර්තා කරන්නත් එපා. බුදුසසුනසේක සඳහන් කරන්නේ ඒකට නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති. ওই පිටගිය දේවල් ගැන ඒවට රිංග ගන්න එපා. ඒවා අභිනන්දනය කරන්න එපා. ඒවා ගැන කතා කරන්න එපා. කතා කරන්න කරන්න කෙලෙසයි. ඊයර රජ්ජුරෝ ගිහිල්ලා නාඩගම බලනකොට හිටපු ගෑණි ගැන විස්තර කරන්න කරන්න කරන්න අසීමිත කෙලෙසයක් වැඩි. අහන ඉන්න මනුස්සයත් වෙලා. එතකොට ඉන්ද්‍රිය দমনය කියන්නේ ඒක ඇත්ත. කෙලෙසයක් ආව තමයි කතා කරන්න එපා. කිරීමෙන් වෙන්නේ බෑ අනිත්තර එක කුණු පිටරක් තිබ්බම පිටර බාල්දියම කුණු වෙනවා. ඒ වගේ අද ලෝකේ තියෙන මේ වෙච්ච හැම වැරද්දක්ම උලුප්ප උලුප්ප නවකතා ලියන එකනේ. උලුප්ප උලුප්ප ටෙලි නාටක හදනවා. උලුප්ප උලුප්ප චිත්‍රපටි හදනවා. ඒකලිය වල එක එක ළඟ තිබුණ කෙලෙහිදී හැම එකාගෙම ගන්නවා. මේකනේ අද නව තාක්ෂණින් ইনফර්මේෂන් ටෙක්නොලොජි එකෙන් කරන්නේ. බුදුරජාණන් කිව්වේ මේකෙන් නූපන්න කුසල් රාශියක් උපදවනවා. ඉතින් අද ජනමාධ්‍යයේම මුළු රජයේම එහෙම නැත්නම් අපි එකතු වෙලා කතා කරන හැම තැනකදීම සංවේදනයේ හැම වෙලාවෙදීම වෙච්ච වැරදි ගැන කට උල් කර කර කතා කරන එක තියෙන්නේ. ඉතින් මෙහෙම තැනින්දදී කොයි වරසකට ගැලවෙන්න පුළුවන්. එකෙක් වැරදි කරලා හැම එකාගෙම ගන්න. ඒ නිසා හේව් සමාධිය ඉන්නට වැඩි හොඳයි කනගේගේ තනියඟ වගේ කැලේට වෙලා ඉන්නේ. ඒක විශාල ලාභයක්. නමුත් කමභෝගී පුද්ගලයාට කැලේ හරි බයයි. තනි වෙනකොට හරි බයයි. හැබැයි සංසාරේ දුක් විඳලා තියෙන එකන තේනවා ඒ බය කතා ඕනේ නැහැ. කොහොම හරිම ඇති කරගත්ත මේ හුදේකලාව රැක ගන්න ඕන නම් විවේක රැක ගන්න ඕන නම් පුළුවන් තරම් දවසක හැයෙන වෙලාවක් ගණ්‍යා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව විවේකී හදා ගන්න නැතුව මේ හොදෝද මඩේ දමදම මේ හිත කෙලෙස් කරන්න බෑ. හිත සකස් කරන්න බෑ. ඒතකොට රක්කිත මානසක් එන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් ඕවිතක නැත්නම් කුඹුරක් මැද උස් කොටල්ලක තන මේ එළවලු කොටුවක් වවනවා වැට ගන්න නැතුව. ඉතින් ඔය ආපු ගමන් හරකට වෙන්නේ ඒක තරව කාලය යනවා. පලිපෝදේ කොයි එකක්ද එන්නේ අර වවන ලද භෝගේට. ඉතින් ඒක වැට කඩලු ගැහුවේ නැත්තම් ගොවිතනේ ගොවිතැනට සම්බන්ධයක් නැහැ තමයි වැට කඩලු ගැහිල්ල. නමුත් ගොයියාගේ ගොවිතැනම ඇති වැඩක් නැහැ. ගොයියා නිකන් බයියෙක් වෙනවා. වැට දඬුවට ගහ ගන්න බෑ. ඉතින් භාවනා කරන කෙනා ඒ ගොඩල් එක තනකො මේ භෝග භවන කෙනෙක් වගේ තමයි. හොඳට පොහොර දානවා, හොඳ දෙපිඩි භෝග ගෙනලා වවනවා. වවලේ වල හිතනවා හෙට උදේ වෙනකොට පැල වෙලා තියෙයි කියලා නෑ. රැයට ඇවිල්ලා හරකෙක් හරි ඌරෙක් හරි නීමිනෙක් හරි කාලා ගියාම ගන්න දෙයක් නෑ. ඒ නිසා අද ගිහි ලෝකේ භාවනා දිහා බලනකොට සුද්ධ හොද හොද මඩේ දෙමිල්ල තියෙනවා. හොද හොද මඩේ දෙමිල්ල. එහෙම නැත්නම් වැසිකිළියක ඉඳගෙන ඔපරේෂන් කරන්න හදනවා වගේ. කුස්සියක ඉඳගෙන ඔපරේෂන් කරන්න හදනවා වගේ. තියටර් එක සූද්ධ කරන්නෙත් නැහැ, ඩිස්ඉන්ෆෙක්ට් කරන්නෙත් නැහැ. භාවනා නම් කරනවා. නමුත් ඇහ චක්කුලෝල කරන්නේ නැතුව, පය පාදලෝල කරන්නේ නැතුව, ගෝපිත ඉන්ද්‍රියන් නැති කරන්නේ නැතුව, එහෙම නැත්නම් මනස රක්ෂණය කරන්නේ නැතුව ගෙමැද්දක් කුඹරක් මැද එල්ලෙලියක හොඳ එළවලු වැවුවා වගේ මිනිස්සු hina වෙලා දැකලා hina වෙනවා මේ මහා මෝලෙක් මේ මෝඩයෙක් මේ සාසනික සම්පත්තිය ලැබිලා තියෙනවා. භෝගත් ලැබිලා තියෙනවා, පොහොරත් ලැබිලා තියෙනවා. කලට යාට වැඩක් කරලා තියෙනවා. නමුත් වැට ගහලා නැහැ. ඉතින් ඒ ටික ඕනේ නම් සාමාන්‍ය බුද්ධියට දාලා දෙන්නත් පෙන්වන්න පුළුවන්. නමුත් බුදුරජාන්සේ සඳහන් කරන මේ සාමාන්‍ය බුද්ධියට දාන්න බෑ. මේ සිල් රැකීම ප්‍රඥාවන්තයට විතරයි කරන්න පුළුවන්. ප්‍රඥාව රකින්න තියෙන මනුස්සයට විතර සිල් රැකෙන්නේ සිල් රකින්න ඕනේ කියලා හිතෙන්නේ. නමුත් අද සිල් රකින්න මනුස්සයා නෝන්ජලිය කරලා ඉවරයි. අද සමාජයේ සිල් ලකින්න මිනිස්සයා උබ්බඩේක්, කම්මැලියෙක්, නෝන්ජලෙක් බාටපත් කරලා. ඉතින් එහෙ සමාජයක හැදුනට පස්සේ අද සිල් රකින්න වෙන්නේ හැංගිලා. ඒ මොකද අසත්පුරුෂ වැඩි, දුස්සීලෝ වැඩි. නමුත් මගේ පුද්ගලික අත්දැකීම නම් කොච්චර අසත්පුරුෂ හිටියත්, කොච්චර දුස්සීලෝ හිටියත් තමගේ හිත හදාගත්තොත් මේක කරන්න ඕනයි කියලා දුස්සුසිල්වතුන් අතර සිල් රකින්නට වැඩිය ලොකු අභියෝගයක් තියෙනවා. දුස්සීලයන් අතර සිල් ලකින කොටත් සහ සිල් ලකින්න පුළුවන් බව තේරුම් ගන්නකොට. මොකද සීලෙ කොහොමදත් දුස්සීලට වැඩිය බලවත්. සීලෙ කොහොමදත් දුස්සීලට වැඩිය බලවත්. ඒ නිසා සීලෙ සමාදන් වෙච්ච එකන දුස්සීලයෙන් ගොඩ පෙරකම් ගන්න අහන්න යන්න එපා. කතා බතා කරන්න යන්න එපා. එයා එයාගේ දයා දන්නේ දුස්සීලෙ විතරයි. ඒ නිසා සීලොතුන් කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව, ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව ඒ සිල්ලොතුන් අතර බැඳී සිටීමට අත්‍යවශ්‍ය වෙනවා ඔය ඇහැ පාලනය කරගන්න ඕනේ. පාද ලෝල කරගන්න එපා. ඉඳුරන් দমনය කරගන්න ඕනේ. එතකොට තමයි ඒ සිල්ලතුන් දිහාවට, ගුණවතුන් දිහාට, සත්පුරුෂයන් දිහාට ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒ ටික Taman අතින් වෙලා නැත්තම් ඒක ගැන කොච්චර බනහලා හරි කමන්නේ කොච්චර නැවත නැවත සාකච්ඡා කළා හරි කමන්නේ ප්‍රඥාව වැටෙන ගාණ්ඩ සීලෙ උස්සලා දුන්නේ නැත්තම් ප්‍රඥාව ආයේ මඩේරෙන්න වගේ එක. මගේ නිදර්ශනය තමයි වාහනයක් පාරේ මඩවලක එරිනොට පස්සේ අපි ජග් ගහලා උස්සලා අඩයක් තියන්නේ නැතුව ජැක් එක අස් කෙරුවොත් මඩ අර වාහනේ තිබුණට ඩේ වෙනවා. ඒ ඉසිච්ච ඉඩට ගලක් තියන්න ඕනේ. ඉසිච්ච ඉඩට කොටයක් තියන්න ඕනේ. එතකොට තමයි අර ඉසිච්ච එක ටික ටික ටික ඉස්සෙන්නේ නැත්තම් මඩවල ඒ පෙදෙන ගොඩ කරගන්න නැතුව උස්සන්න පාත් කරන්න ගියොත් තව මඩ කුහුරු වෙනවා. ඒක නිසා ප්‍රඥාවෙන් භාවනා ඉහළට යන යන වෙලාවේ සීලය අධි සීලයක් කරලා අඩේ තියා ගන්න දන්නේ නැත්නම් හිතනවා කවුරු හරි ගෙනත් තියයි එහෙම නැත්නම් බ්‍රහ්මයා ගෙනත් තියයි කියලා කද්දාකත් ඒක වෙන්නේ. ඒක නිසා මේ රජ්ජුරුව පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාටපත් වෙලා තමන් කරපු නරක වැඩ ටික පෙන්නලා ඒකේ අනිත් පැත්ත පෙන්නන්නේ ඒ රජුරන්ට පසේ බුදුරජාණන් ඇති වාසියක් සඳහා නෙවෙයි. ඒකට වැඩ කරන හුඟ දෙනෙක් මේ භාවනා කරාට සමාධියක් ඇති කරාට සමාධිය රකින්න දන්නේ. සීලයක් තිබ්බට සීලය රැක ගන්න දන්නේ නිකන් දෙන්නේ සීල් කියන්නේ කොහොමද කරනවා කියලා 8ක් කිලෝ 8ක් දෙනවා 10ක් කිලෝ 10ක් දෙනවා සල්ලි ගන්න ඕනේ හැබැයි මේ 8 අරගත්ත වාඩි වෙලා නැගිනකොට කැඩලා ඒකයි අද ලංකාවේ තියෙන සීලේ ඔහේ දෙනවා තීමාවක් නැතුව දෙනවා කිසි වගකීමක් නැහැ එතකොට වෙන්නේ මොකද්ද සීලයට නිගරු කිරීම නිසා බුදුජානකගේ මේ ප්‍රඥප්ති ශික්ෂාපද කැඩීම නිසා අනවශ්‍ය අකුසල් ඇති කර ගන්නවා නමුත් භාවනා කරන කෙනාට විතරයි සීලයකට තරම් වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ හැමදාම නෙවෙයි හැම 100ක් නෙවෙයි එnde ende ende තමන්ට තේරෙනවා නම් සීතල ගතියක් ශිෂ්ටාචාර ගතියක් සිල්වන්ත ගතියක් ඒකෙන් පේන තින ඇතුලේ ප්‍රඥා වර්ධනයක් සිද්ධ වෙනවා එතකොට සිල්ලතුන්ට බැඳෙන ගතිය ප්‍රඥාවන්තයින්ට නැත්තම් සත්පුරුෂයන්ට සම්බන්ධ වෙන ගතිය වැඩි වෙන්න නිසා ටිකක් දුරට ගියාට පස්සේ නම් ප්‍රයත්නයකින් තොරව ඉබේම ඒ සීලය ඇතුළට ඇතුම් බහ ගන්න ගතිය. එන්න පටන් ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද සාංශි ඉන්න කාලේ කියනවා ඒ සාංශ අවුරුදු 49 වගේ පැවිදිලා තිබුණේ. ඉතින් 90 ගාණක් විතර ජීවත් වුණා. ඒ සාංශ කියනවා දැන් මම සල්ලි ඇල්ලුවත් කවුරක්වත් විශ්වාස කරන්නේ නැතුවනේ කේමනන්ද ආමර කවදාවත් සල්ලි අල්ලන්නේ නැහැ කියලා. මම අතේ තියා හිටියත් මිනිස්සු සලකන්නේ නැතිලු. මොකද ඒ තරම් කාලයක් ඒක කරලා තියෙනවා. වසංගණ්ඩ දෙයක් නැහැ මම ඇත ගෑවත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ ඒ තරම් මේ සීලයේ බැහැලා ඇඟ ඇටට බැහැලා ඒ ඒතකොට ලෝකේ අරසා කළ දෙනවා ඒක එයා තමයි වසංගල කරන්න පටන් අරගත්තොත් සිල්පද රැක්කට මොකද අරස ගත්තට මොකද රකින්න නැතුව ලෝකයා තේරුම් ගන්න ඔයා කවි බොරුව කරන්නේ කවදාකවත් ඔය සිල්පද තේරුම් ගන්න නෙවෙයි කරන්නේ කියලා යම් මට්ටමකට ගිහිල්ලා ඒ සිල්පද ඇතුම් බැසට පස්සේ ඕනම කෙනෙක් එයා අතින් වැරද්දක් වුණත් කවදාකවත් දොස් කියන්නේ දන්නා මේ පුද්ගලයා හිතාමතා කවදා සිල්පත කඩන්නේ එන්නේ මට්ටමට මේ දුස්සීල සමාජයෙන් පවා ස්තුති ලබන්න පුළුවන් එක දිගට සිල්පද රැකගෙන සිල්පද රකින්න බෑ ප්‍රඥාව. ප්‍රඥාව තියේදී සිල්පද නොරක ඉන්නවනම් සත්‍තු සාසන නැතිකම. සද්ධර්ම ශ්‍රවණේ නැතිකම. ඒ අඩුපාඩු නැති කරන්නයි මේ පසේ පුත්‍රජාන් වහන්සේලා උදාන ගාථා කියන්නේ මම ඔය වැඩේ කරා ඒත් මට පසේ බුදු වෙන්න බාධාවක් උනේ නැහැ. බුදු වුණාට පස්සේ මම කියනවා මම කරපු තරම් මෝඩකම් නොකර මෙන්න කෙලින් පාරක් තියෙනවා. මෙන්න මේක යන්න කියලා යනකොට අනවස්සුතෝ ඒ රජෝ කියනවා වැగిරෙන ගතිය නැති වෙනවා. කෙලෙස් ගොජ දාන ගතිය නැති වෙනවා. මෝදු වෙන ගතිය නැතිවලා Tamanට ඇතුළත වියලි ගතිය තපසත් තේරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් කාන්තාවක් දකිනකොටම වැක්කෙන රාගේ උතුරනවා. රාකලයක් උතුරනවා වගේ ඒක කියනවා අවස්සු කියන වැක්කිරනවා කියන එක අනවශ්‍යතෝ. ඒ එහෙන් කණෙන් දිවින්නාසෙන් රාගේ වතුන ගතිය අඩු වෙනවා අපරිඩයමාන. ඒතකොට රාග 1000ක් එනවනේ. ද්වේෂය වගේ මහ විශාල 1000ක් එන්න පටන් ගන්නවා. අන්නේ 1000 නැති වෙන බව තමයි තේරෙන නිසා ලෝකේට ආචාර ධර්ම වශයෙන් ශික්ෂාපද කැඩීම නැති වශයෙන් විතික්‍රමණේ නැති වශයෙන් සේවයක් වෙන අතර Tamanට තේරෙනවා. ඉස්සර වගේ විශාල රාග ගොජ දැමීමක් හෝ ද්වේෂයෙන් පැලහෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නකොට වේගෙන් පැදිච්ච ඔන්චිලි බට්ටා ඔන්චිලා නැත්තම් උර්ලෝසු බට්ටා දැන් පැද්දෙනවා හැබැයි ළඟ ළඟ පැද්දෙනවා අර ලකුණු එහෙමම තියෙනවා අපි දන්නවා උර්ලෝසු බට්ටෙක් වේගෙන් පැද්දුනත් හිමීට පැද්දුනත් එහා කොනේ ඉඳලා මෙහා කොනට ගිහිල්ලා එන්න එකම වෙලාව ගන්න. ඒක තමයි අයිසෙක් නිව්ටන් හොයාගත්ත ලොකුම න්‍යායක්. යන තමයි උර්ලෝසු හදන්න උදව් වුනේ. කොච්චර වේගෙන් පැද්දුනත් කොච්චර ළඟ ළඟ ගියත් එක දෝලන කාලයකට යන වේගය එකමයි. එයාට තේරෙන පටන් ගන්නවා ඉස්සර මම ගොඩාක් මේ දැවෙන තැවෙන ගතිය වලින් හිටියා. දැන් එන්නේ එන්නේ එන්නේ ඒ චලන තියෙනවා අඩු වෙනවා. ඒක හරියට කියනවා ගුරුසු ආනාපානේ බල බල ඉඳලා දැන් තියෙන ආනාපානේ දැන් තියෙනවා. දැන් ඉස්සර වගේ විශාල චලන නැහැ. අන්තිමට ගිහලා ඒකත් තව එන්න එන්න පටන් ගන්නවා. මෙන්න මේකමයි මේ ආනාපානේ ගත්ත කෙනෙකුට ගුරුසු එක මධ්‍යස්ත වෙලා මධ්‍යස්තික සිවුම් වෙන එකමයි ආවේග වලටත් මේකමයි වෙන්නේ. තද රාග ආපු එකනට 100ක් නතර වෙන්නේ නැහැ. වේගය අඩු වෙන්න පටන් ගන්නවා. තද ද්වේෂ ආපු එකනට ද්වේෂය අඩු වෙන්නේ නැහැ. පරිඩහිය මානෝ. එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යාට කරන්න තියෙන්නේ නිති අභ්‍යාසයට යන්න ඕනේ. දිගට අභ්‍යාසය කරගෙන කරගෙන යනකොට අර අඩු වෙන ගතිය ඇවිල්ලා තමන්න තේරෙන පටන් ගන්නවා වෙන රාගය විශ්ලා ඉන්න කෙනෙක්ගේ හැඟීම හොඳටම තමන්න තේරෙනවා. මොකද ඒ ඒ දෝලන කාලේ එකමයි. හැබැයි ඉස්සර තරම් අර තමන්ගේ ඔරලෝසු බට්ටා තමන්ගේ උන්චිල්ලාව අන්ත දෙකට යන්නේ නැහැ. මෙද හරියට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක සරුවචනාංශයෙන් පෙන්වන්නේ දීප්ත ධම්ම සුඛයක් කියලා. මේ ජීවිතයේදී මම්පෙච්ච සාන්ත ගතිය. එයා ඉන්නේ හිත හැම වෙලාවෙම ඒ මේ සමසීතෝෂ්ණ කාලේ. උග්‍ර උණුසුමකට හෝ සීතලට යන්නේ සමසීතෝෂ්ණ කාලයකට එනවා හිත. හරියට නිකන් මේ නිරක්ෂේ තියෙන රටවල් වල ඒ සීන සමශීතෝෂ්ණ දේශගුණේ වගේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක පරිසරයේ එන එකක් කියලා අපි ඉස්සෙල්ලා හිතුවට හිත තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට තමයි ඒක ඇති වෙන්නේ. ඒකේ අන්තිමට දැන් හොයාගෙන තියෙනවා මේ විශාල ලෝකයේ අවුල් රාශියක් තියෙන වෙලාවේ එක මිනිස්සෙක් හරි එච්චර වේගයෙන් ගමන් කරපු හිතක් මැද ප්‍රදේශයේට සමශීතෝෂ්ණ කටයට ගත්තොත් ඒ මනුස්සයාගේ නිකුත් වෙන කම්පන ශක්තිය නිසා ලෝකේ රත් වෙන එක නැතර කරන්න පුළුවන් කියලා. ලෝකේ දූෂණය වෙන එක පරිසරයේ එක මිනිහක් භාවනා කරනවා නම් ඒ ලෝකේ ලක්ෂ ගණක් සෙනක වැඩි වැඩ කරනෙව අර මනුස්සයෙක් නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන්ගේ චිත්ත පීඩ ඒ මනුස්සයා ළඟ ඉන්නකොට නැති වෙනවා කියලා කියනවා. හැබැයි ඒක නිකන් ලාමක මට්ටමේ තියන්නේ නැහැ. කරලා කරලා කරලා කරලා මේක සිද්ධ වෙන්න ගියාට පස්සේ Tamanට නිකන් සබහා ධර්මයට අන කරන්න පුළුවන් වගේ. අදිෂ්ඨාන ශක්තිය එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ සඳහන් කරලා තියෙනවා මහා බෝසතාණන් වහන්සේ නමකගේ අදිෂ්ඨාන ශක්ති කොච්චරද කිව්වොත් මේ නානා විදියෙන් සීල සමාධි ප්‍රඥා පුරෝලා මොනවා හරි අවශ්‍යතාවයකට මහා පොළොවට අත තිබ්බොත් හිට පිට කැටි නැති මහා පොළොව පවා දෙදරන්න පටන් ගන්නවා. සහලවන්න පටන් ගන්නවා. අහස ගුගුරවන්න පුළුවන්. මහවැසිය වස්සවන්න පුළුවන්. ඒ කෙනෙක්ගේ හිතේ. ඒ මොකද ඒ තරම් මේක ගුත්තද්්වාරයි ඔක්කිත චක්කෝ දෙචපාද ලෝලෝ සන්තස් මානසෝ ඒ ගතිය එනකොට මුලදින හරි වෙහෙසයි. පස්සේ අන්තිමට ඒක දිනු කරන්න පුළුවන්. ඊයේ මම දැක්කමට ඇවිල්ලා තියෙන ඊමේල් එක සඳහන් කරලා තියෙනවා. මේ සත්ව ඝාතන අඩු කෙරුවොත් භූමිකම්පන නැතර කරන්න පුළුවන් බවට සම්බන්ධතාවයක් වෙලා තියෙනවා. මේ භූමිකම්ප වැඩි වෙන්න හේතුව සත්ත්ව ඝාතන කියලා. ඉතින් පටන් ගන්න තියෙන්නේ මේ විද්‍යාඥයෙක් මේ අන්ත දෙකක තියෙනව කොහොමද සම්බන්ධ කරේ කියලා. බුදුරජාණන් සඳහන් කළා තියෙනවා දීවෝ වස්තු කාලේන සස්ස සම්පත්‍ය හේසුත පීතෝ භවති ලෝකෝච රාජා භවතු ධම්මි. රජුරෝ ධාර්මික වෙනවනම් කලට වැසි වහිනවා. විනි හොඳට කෙත්වතු පැහැෙනවා. රජුරෝ අසාධාරණ. ඊට පස්සේ රට රජය කොහොමද අසාධාරණයි? අකල් වැසි වහින්නේ. ඊට පස්සේ භූමිකම්ප එන්නේ. නම දැන් මේ මේ මිථාල වශයෙන් රට නරක වෙලා යන නිසා ලෝකේ නරක වෙලා යන නිසා අඳුනගෙන තියෙනවා එක් එක් භාවනා කරනවා නම් එක මිනිහෙක් හිත සාන්ත කරන භාවනා කරනවා නම් ඒකෙන් නිකුත් වෙන මේ කම්පන වේග මුළු ලෝකයේම සිදුවෙන මේ විෂමතා එහෙම නැත්නම් කියනවා භූ විෂමතා යම් ප්‍රමාණික සුව කරන්න පුළුවන් කියන්නේ. ඒ නිසා මේක පෙනු පෙනුමත් නම් පෙන්නේ තනියම නිවන් දකින්න භාවනා කරනවා කියලා දෝෂේ ලෝකේ දෝෂය දෝෂ කියනවා. නමුත් හරියට මේක කරනවා නම් මේ ලකුණු පේනකොට තමයි භාවනාව හරියනවා කියලා දැනගත්තා සියල්ල අමතක කරලා ඒකටම හිත දීලා නිත්‍ය අභ්‍යාසය කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ සියලු මානවයා කරේ කෑකෝ සංගහන ලවුස් පියුර් බඳගෙන සියලු සත්ත්ව නිරුක්ක කරලා නිරෝගීත්ව සෝපත්ත්ව කියන්න ඕනේ භාවනා කරනකොට වෙනවා. තමන් භාවනා කරනකොට ඒ සියලු සත්‍යයන් વિશે, ගස්කොලන් વિશે, පරිසරයේ વિશે සෝපත්ත්වම වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක පටන් අරගන්නේ මේ කය වචන දෙක සංවර කර ගැනීමේ සාමාන්‍ය සීලය. නැත්නම් ආචාර ධර්ම. එහෙම නැත්නම් මේ බයලජ්‍ය දෙක. ඉතින් සාමාන්‍ය ලෝකේ බයලජ්‍ය දෙක අද නෝන්ජල්කම පිටියට බාර ගන්න තියෙනවා. සිල් ආරක්ෂා කරන මනුස්සයා මේ යමක් කමක් කරගන්න බැරුවට මේ එහෙම නැත්නම් නෝන්ජල්කමකට බය අඩුකමකට තියෙන කියලා. තරුණීක හෝ තරුණියක් සිල් රකින්නයි කියන එක අම්මා අප්පවත් විශ්වාස කරන්නේ ශිල්පද කඩනවා නම් ආ එහෙනම් බොහොම හොඳයි කොල්ලන්ට කොලුකම් තියෙනවා කෙල්ලන්ට කෙලිකම් තියෙනවා ශිල්පද රකින්න ගත්තොත් නැහැ නමුත් මම නැවතත් කියන දෙවෙනි අටවලට ඒක ඒ තියෙද්දිත් ලෝකයා පිනවන්න රවටන්න නෙවෙයි Taman හරියට මේක තේරුම් ගන්න සමාධියේ ප්‍රඥාවේ තානිසංසයතුව ශිල්පද රකින්න ගත්තොත් ඔය කවුරු මොන જાතියෙන් දඟලන්න ගියත් රකින්න සීලවන්තයා බලවත් දුස්සීලෝ ලක්ෂ ගානකට වැඩිය බලන්න. ඒ නිසා ධර්මය බුද්ධ දේශිත ධර්මය කවදාක මොන විදිහකට ප්‍රතික්ෂේප කරන්න බෑ, පච කරන්න බෑ. ඉතින් ඒ ගතිය අද දැන් මේ වෙනකොට 2016 වෙනකොට ගොක් අවශ්‍යයි. මොකද මුළු මානවයම වේගයෙන් ගමන් කරන්නේ තන්නේ කරම පිහින් යන ගන්න කාලෙක ඉදිරි પરම්පරාව වණ කරන කාලෙක ඒ නිසා අදිෂ්ඨාන කරගන්න පුළුවන් තරම් අපි මේ ඉඳුරන් দমনය කරනවා කියලා බිම්බලාන යන්නේ කවුරු රවට්ටලා ලකුණු ගන්න නෙවෙයි. අපි එහෙම නැත්නම් මේක තැනටලා භාවනා කරන අපිට වාහන නැති නිසා නෙවෙයි. ගන්න ගමන් නැති නිසා නෙවෙයි. මේ ඒව ගිහිල්ලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා කරනවනේ වැඩේ එතන ඉඳගෙන කරන්න. ඉන්දිය සංවරය කරනවා කියලා කියන්නේ අන්තභාගය හැදිලා නෙවෙයි. ඇහැ පේන්නේ නැති එක නෙවෙයි. පෙනෙන ඇහැ තියේදී පොට්ටෙක් වගේ ඉන්නවා. ඇහෙන කන තියේදී බීරෙක් වගේ ඉන්නවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට අපි කරන ලොකුම බුද්ධ පූජාව සිද්ධ වෙනවා. ඒකට බෙර ගහන්න ඕනෙත් නැහැ, කොජ්ජි වලන්න ඕනෙත් නැහැ, බෝධි පූජා තියන්න ඕනෙත් නැහැ. මේක ලොකු පූජාවක් වෙනවා. ඉතින් ඒකට සෙනඟක් ඕනේ නැහැ. ඒකට එක මිනිස්සෙක් ඒ වැඩේ කළොත්. දැන් අපි ලොකු සංසයාපත් වෙන ඉස්සලා කිව්වේ නම් මහා ලොකු දේවල් ඕනේ මේ වගේ ස්ථානයක් වැටෙන්න දෙන්නේ නැතුව ඒක අවුරුද්දක් කරන්න කියලා. පොඩි ණයක වැඩේ. වටන්න දෙන්න එපා. වැටෙන්න ඕනේ තරම් කකුතිය. එක තව වැටෙනකොට මේක තව එක අවුරුද්දක් අල්ලු කරලා දීවා. එක අවුරුද්දක් කරනවා නම් දෙකයි කියන එකත් එහෙම වෙනවා. ඒක තුනක් වෙනවා. ඒ නිසා ඒ ටික කරන්න මට බැරිද කියලා බැලුවොත් Taman ළඟ තියෙන සැප පහසුකම් ටික අඩු අඩුම කැඩුම ටික පහසුකම් ටික හොඳටම ප්‍රමාණවත් මේ ගාතාවලින් කරන්නේ අර උත්ප්‍රේරක ශක්තියක් ඇති කරලා දෙනවා. අදිෂ්ඨාන ශක්තියක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තිය අනිත් අයටත් බෝ වෙන ලඩක් විදිහට පැතිරෙනවා. ඒක පුංචි කියලා හිතන්නේ නැතුව මම මට විතර කරන්න බෑ කියලා හිතන්නේ නැතුව කරන්න පටන් ගත්තොත් තමන්ට තමන්ගේ මිලව පරලෝ දියුණු සැලසෙන අතර ඒ තනිව හැසිරෙන ජීවිතයේ කඟ වේනගේ අඟ වගේ කවදාහක්වත් නිෂ්ප්‍රභ කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක අපිට මේ හම්බෙච්ච අවස්ථාවේ දවසට සුළු වේලාවක් හරි දාලා මේ හුදකලාව වැඩි කරගෙන විවේකේ වැඩි කරගෙන විරාමයේ වැඩි කරගෙන විශ්‍රාමයේ වැඩි කරන ගත කරන්න යනවනම් තමන්ටත් අවශ්‍ය කරන කාරණා ඉෂ්ට වෙන අතර ආදර්ශිකුත් ඉතුරු වෙන නිසා සියලු දිනාට වෙන ශක්තිය අධිෂ්ඨාන වැඩි වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි මේ අපේ 29 වෙනි ගාථාව සම්බන්ධ දේශනාව මෙතන සමාප්ත කරනවා. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා ඉවත් වුණාට පස්සේ පරණ පුරුද්දක් ඇටියට එහෙම මේ ආශ්‍රම ඉදගෙන ධර්ම සාකච්ඡාවක් කරනවා. ධර්ම දෙයක් ප්‍රශ්න කරන්න තිය දෙයක් තියෙනවනම් සාකච්ඡාව සුසුයි කියලා මම ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපි එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් දේශනා සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි සාකච්ඡා කරලා පිළිගන්නේ